මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ඕව් කිව්වා. ආ. මේ වෙදමාමා මේ ගේට්ටු කවල ඇරලා ඔය බොරණ සුනබයා එක්කෝ ගැට ගහනවා. නැතිනම් අර කූඩුවට දාගන්න ලොප් කරනවා හොඳයි. මොනවද ඔය කියන වචන? සුනබයා කිව්වේ කාටද? මම ඕන්න ඕන්න ඉතින් මට උගන්වන්න එනවා. ඇයි ලොකෝම නේද මට කීවේ මං හොඳ සිංහල වචන දාලා කතා කරන්නේ නැහැ කියලා. ඕන්න මං ඒ ඉහළ වචන දාලා කිව්වහම ඒවා තේරෙන්නේ නැහැ කියනවායි. ඉතින් මේ මේ මේ මේ බලන්න මේ මේ බලන්න මේ මේ අද පත්තරේ තියෙන ලියවිල් ආ හොඳට කිට් වෙලා බලන්න කිට් වෙලා මොකද්ද මේ ලියලා තියෙන්නේ මොකද්ද මේ ලියලා තියෙන්නේ මොකාද සුනබයා කියන්නේ කියලා පේනවද දැන්? ආ ඔය තියෙන සුනබයා. ආ. හැයි මිනිස්සයෝ මේ වචනේ සුනබයා නෙවෙයි. එහෙනම් සුනකයා. පොඩ්ඩක් ඉන්නවා ලොකෝ පොඩ්ඩක් ඉන්නවා. මේ මේක සුයන්න. මේක කයන්න. නෑ නෑ නෑ නෑ මේක නයන්න නයන්නක්. ඔව්. එතකොට සුයනු නයනු ඊළඟ අකුර බයන්න. හරිද? හරිද? නෑ මිනිස්සු ඒක බයන්න නෙවෙයි මහා ප්‍රාණ කයන්න. නෑ ලොකු නෑ මේක මේ බයන්න. එතකොට සුයන්න නයන්න ඊළඟට බයන්න. <laughs> ලෝකී පච වුණා නැද්ද? ඈ නැද්ද? ආදෝන්න පච වුණා. මේ පත්තරේක දාන්නේ නැහැ වැරදි වචන තේරුණාද ලොකෝ දැන් තියෙන්නේ වැඩ කටයුතු සේරම නවත්තලා සිංහල හොඩි පොතක් හොයාගෙන අකුරු ගන්න මොනවද මොනවද ඔය කොටු කොටු ගන්නෙ ඈ කියවලා බලනවා මේ පත්තරේ දාලා තියෙන ඒ සුනබයාගේ කතාව සේරම ආ ඕ දැන් මේ අපි ඉන්නේ වෙදමා මගේ ගේට්ටුව ඉස්සරහා මෙතන හිටගෙන මේ සුළු දෙයකට වාද විවාද වෙන එක හරි නෑ ඒ හින්දා අපි යමු ගෙදර. ඕ ආයෙත් ඉතින් කුටු කුටු ගන්නවා අහක බලාගෙන. කුටු කුටු ගන්නවා. බොලන් ලොකු මේ පත්තරේ දාන්නේ නෑ. යමක් හොයා බලන්නේ නැතුව. ආ පෙන්නනවා කො මේ පත්තරේ. ආ පෙන්නනවා පත්තරේ මේ මේ මේ මේ ලොකු අකුරේ ලියලා තියෙන වචන ටික දැන් දැන් මේ වෙද ගෙදරට රිංගලා හැංගිලා ඉන්නවයි කියන අර දුම්බරයටයි tamunගේ දෝනියන්දටයි මේක පෙන්නනවා. මේක පෙන්නනවා. හ්ම්. ඔව්. කවුද රිංගලා හැංගිලා ඉන්නේ? ඈ වටිනවද උහුම වචන කියලා ඒ ළමයින්ට නිග්‍රහ කරන්න අඩේ අප්පා ඒ ළමයින්ට නිග්‍රහ වෙන වචන කියන්ටත් හොඳ නැහැලු දැන් හරි හරි හරි අපි ඒවා ගැන පස්සේ කතා කරමු දැන් මේ මාවත් ඇදගෙන මේ වෙද මාමගේ ගෙදරට ආවේ ඇයි? ඈ ආවේ ඇයි? ආවේ ඇයි කියලා ලොකු දන්නවා. ඔව් ලොකු දන්නවා. ඒ සංහදිය ගැන අපි පස්සේ කතා කරමු. ඇහුණද? දැන් මං මේ ගමන ආවේ. අර දිගා මඩුල්ලේ මහ කෞරාලගේ පුතා, ටිකිරි කෞරාලගේ පුතා මේ වෙදරාලගේ ගෙදරට දැනට දහ සැරයකට වඩා ආවලු බිසෝගේ පළහිලව්ව ගැන කතා බහ කරලා ඒකේ ඉවරයක් කරගෙන මගුල් උත්සවයට ලැහැස්ති වෙන්න මං අහන්නේ මේ පතර කෑල්ලක් කීරි ගන්නාගෙන මාවත් ඇදගෙන මෙහාට ආවේ ඇයි කියලා මේ පත්තරේ තියෙනවා මේ මුවන් පැලැස්සේ ගෙදරක ඉන්න සුනබයෙක් මිනිහෙක් කපා කාලා ඔය ආයෙත් ඒ වචනේම කියන නැතුව මේ ලොකු අකුරු වලින් ලියලා තියෙන වචනේ වෙනස් කරලා කියන්නද මට කියන්නේ මේ අහන්ට ඩිංගක් මේ බයන්න වගේ තියෙන අකුරේ මුල ළඟ හීන් ඉරි කැල්ලක් තියෙනවා පේනවද ඈ පේනවද මොනවා මොනවා මොනවා හීන් ඉරි කැල්ලක් නෑ මට නම් පේන්නේ නෑ ඉරි කැල්ලක් කෝ කොහෙද ඉතින් පේන්නේ? ඇස් කන්නාඩි කුට්ටම නගා බලන්ට බණ්ඩාරවෙල ගිය දවසේ නෑ පරපුර එක හෝටලයකට කන්ට ගිහින් කෑවට වඩා එතන බීලා එදා ඒ අපූරු කන්නාඩිය නැති කරගත්තාම ඒ උඩාට ඒ උනාට මේ ඇස් පේනවා ඒවා අඩු නෑ මං වාගේ උදවියට තමයි මේ පොල් ගෙඩි වාගේ ලොකු අකුරු වලින් පත්තරේ උඩින්ම තියෙන සුනබයා හපා කාපු ඒ මිනිහට මේ ජල ජල ජල ජල ජල හීතිකා හීතිකා නෙවෙයි හීතිකා හීතිකා ජල භීතිකාව ඇදිච්ච බල්ලෙක් මේ කියන මිනිහාගේ කකුල කපා කාලා කියලායි මේ පත්තරේ තියෙන්නේ අන්න ඒ ටික මට ඇති මේ විදරාල නටවන්ට මේ මිනිහා හදා ගන්න ඔය බලුසුන බයාටත් ඒ කියන ලෙඩේ තියනවද කියලා කවුද දන්නේ ඌ දවස් දෙකක් මගේ මේ කකුල් දෙක හපා කෑවා. මම මේක ලේසියෙන් අරින්නේ නෑ. ලේසියෙන් අරින්නේ නෑ. මටත් ඒ ජල ජල ජල ජල මොකද? ජල භීතිකාව. අන්න අන්න අන්න. ජල භීතිකාව අනේ ඒ ගෙදර අර හුරතලේට ඇති කරන බුරම්පියට ඌට ඇති ජල භීතිකාව නෑ. ඇරත් ඌට බේතේ දීලා වෙද මාමා ඌව මේ දරුවෙක් වාගේ හදාගන්නේ. ආ. ඕ. හ්ම් හ්ම් හ්ම්. මේ අපි ආරච්චි දෝලු. වේද මාමා. එන්න එන්න ඇතුළට. ඉතින් කොහොමද රාජකාරී කටයුතු මේ දවස්වල ආරච්චි? අපේ රාජකාරී කීවහම කෙලවරක් නෑ. ඕ ඕ ඕ. අපි ඒව ගැන පස්සේ කතා කරමුකෝ. හොඳා හොඳා. මේ මේ මේ මේක දැක්කද? මේක දැක්කද? මේ මේ මේ අද පත්තරේ මේ ලොකු අකුලෙන් ලියලා තියෙන්නේ. දැක්කද දැක්කද? දැන් මේ මුවන් පැලස්සේ ගෙවල් වල ඇති කරන සුනබයින්ට සුනකයින්ට හැදෙනවලු මහා නපුරු ලෙඩක්. ඒක හැදිච්ච එක මේ සු සු සු සුනකේ අන්න අන්න හරි අන්න හරි මිනිහෙකුගේ කකුලක් කපා කාලා ඒ මිනිහට හැදුනලු ජල ජල ජල මොකද මේ ජල ජල හීතිකාව කියන ජල බීතිකාව මිනිස්සයෝ ජල බීතිකාව අන්න හරි අන්න හරි ඒක තමයි ඒක තමයි ඔය ජල බීතිකාව කියන ලෙඩි අන්න මේක මේ බොරුවක් මුසාවක් නම් පත්තරේ පොරොසිද්ධ කරන්නේ නෑ මෙච්චර ලොකු අකුරු වලින් ආ හරි හරි ඉතින් මේ මේ මට මොකටද මේ මේ ගැන කියන්නේ අර කියලා? කියන්නේ කියන්නේ මේ ගෙදරත් ඉන්නවා සුනබයෙක්. ඔය ඔය සුනකයෙක් මිනිස්සයෝ සුනකයෙක්. අනේ කන්නේ හරි හරි. මේ දවස් දෙකක් මගේ මේ කකුල් හපා කෑවා අර ගේට්ටුවෙන් ඇතුළට එනකොටම. ආ ඒක එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි ආ වෙද මාමා එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි මේ මුවන් පැලස වෙයිකියේ ගම්මුලා දෑනියගේ කකුල් හපා කාපු එක බරපතල කිරිමෙල් එක. ඕ. <laughs> ඉතින් මම දෙහපා කෑවේ. උඹ නෙවෙයි. උඹේ මොකක්ද උගේ නම? අම බුරම්පි බුරම්පි නේද? මේ ගෙදරම ඉන්න බුරම්පි. බෝරාම්පි ඔව් නෑ නෑ නෑ එහෙම කෙනෙක් නෑ මේ මගේ ගෙදර ආරච්චි ඔය ඔය කිව්වේ ඔය කිව්වේ මේ මේ මේ බෝරාම්පි සෙන්යෝ කියලා මිනිහෙක් නම් ඉන්නවා මේ දියනිල්ලේ දියනිල්ලේ මේ ඔය දෙන්න එහෙනම් ඔහොම කතා කර කර ඉන්නවා නම් හොඳයි මං එන්නේ කල් ඒ පාර මග අරිනවා හොඳයි ඒකත් මම බලා ගන්නම් අපි දැන් යමු යන්ට වෙදමා මට ඔය අනම් මනම් දේවල් නොකිය. මේ හරි හරි ලොකු. නමුත් මේ මිනිහා අර දිගා මඩුල්ලේ මනමාලයාගේ අපච්චිගේ අපච්චි සීයා අත්තට පොරොන්දු වුණාලු. මොකද පොරොන්දුනේ? ඈ කාටද පොරොන්දුනේ? මොකද්ද මේ මිනිහගේ නම? නම මහ කෞරාල නම. ඒ මහ කෞරාල මාමා තමයි. ඒ කාලේ පුරුටුගීසි පරංගේ කැටි ගාපු අපේ යෝධයින්ට කන්ට බොන්ට දුන්නයි කියන්නේ. ඔන්න ඔය මාමා. එහෙව් ප්‍රම්පරාවක තාම ජීවත් වෙලා ඉන්න ඒ ලොකු ටිකිරි කවුරාල තමයි ගිය සඳුදා මේ වෙද ගෙදරට ආවයි කියන්නේ. බලනවා බලනවා. ඒක මේ කටුපුල්ලේ ආරච්චිලට කොච්චර ලොකු නම්බුවක්ද කියලා බලනවා. මේ ඇවුනද වෙද මාමා මේ ගිය හඳුදා මෙහාට ආපු අමුත්තා තමයි දිගා මඩුල්ලේ ඉඳලා වෙල්ලස්සට යනකල් අපේ රට අල්ලන්ට ආපු පරංගිකාරීන්ට බැටේ දීපු යෝධයින්ට කෑම බීම දීලා මේ මේ ආන්න ලෙඩු වගේක් එනවා මෙද මාමා මුණගෙන්ට අපි දැන් යන් ගෙදර ගෙදර යන් යන්ට අර ලෙඩු වගේක් එනවා පේන්නේ එහෙමද එහෙමද එහෙමද ලොකෝ කියන ඕනම දෙයකට මං කැමතියි. නමුත් ලොක්කියේ මේ විදරාල ගිය සඳුදා මෙහාට ආපු ලොකු කවුරාල මාමට පොරොන්දු වුණාලු. වැඩිකල් යන්ට කලින් බිසෝව ඒ දිගමඩුල්ලේ මහ කෞරාලගේ මුණුබුරා සුන්දරසේනට පෙළවහ කරගන්ට සේරම උදව් දෙනවා කියලා දියුරලා කීවලු දියුරලා ඕ නෝනේ වෙතමා මා දියුරලා කිව්වලු මේ බිසෝව මේ වෙදමාමා වෙදමාමා හ්ම් හ්ම් අනේ ඩිංගක් මෙහාට ආවනම් ඔව් ඔව් ඔය ලෙඩුන්ට ඔහොම ඉන්න කියලා පොඩ්ඩක් මෙහාට ආවනම් ඔයිට වඩා ලොකු ලෙඩක් මෙතන තියෙනවා වේද මාමා? එක්කෝ අද මං බිසෝව මේ වෙද ගෙදරින් යන්න යනවා නැත්නම් නේද? ආපු දෙන්කෝ ආපු දෙන්කෝ. මං කියන්ටද ඔය පිට මිනිස්සු ඉඳද්දී අපේ මේ පවුලේ පටලැවිල්ල ගැන නොකිය අපි යමු යන්ට ගෙදර නෑ නෑ නෑ නෑ මම මේක ලේසියෙන් අරින්නේ නෑ කොහොම කියන්නම් සමුන්නේ හිතේ පැහැවෙන ඔය වෛරසේර ඕම හිතෙන් අහක් කරගෙන ඩීංගක් සංසුන් වෙලා නැත්නම් සුන් වෙලා ඇති කාර්ය මොකක්ද සුන් වෙලා නැත්නම් ආයෙත් අර පපුව හිර වෙන ලෙඩේ හැදිලා ඉතින් මොහ ජරමරයක් වෙයි ඒකයි මං කියන්නේ ගියදෙන් ගියදෙන් ඈ නොයන ගමනම ගියදෙන් මේම ඉඳලා තමුන්ගේ බූදලේ දෝනියන් දැයි අර දුම්බරේ ඉඳලා ආපු කල්සංකාරේකට අයිති වෙනවට වැඩිය හොඳයි මං යන්නේ එක. හ්ම්. හෝස් ගාලා හුස්ම ටික හිර වෙලා යන්නේ. කවුද කිව්වේ? මේ බූදලේ ඒලන්දාරියට අයිති වෙයි කියලා. ඈ? ඇයි ඒ කියාපු මිනිහා මට නොකියන්නේ කවුද කියලා? ඈ? කීවේ මුදියන්සේ ආ මුදියන්සේ ආ මිනිහා යමක් කමක් දන්නා හොඳ බිස්නස් කාරයෙක් මිනිහා විතරක් නෙවෙයි මට ඔය ගැන අවලාද කෙරුවා අර ගොඩේ පෙරක දෝරු බස්තියන් උන්නේ හෙත් ඔව් මේ දෙන්නටම කපන්නකො දෙහි ආයෙත් ඔය වගේ අපේ වැඩවලට ඇඟිලි නොගහන්න නා නාන්න තවත් ලිද්දු වගේක් එනවා වෙදරාල මොන ගැහෙන්නද කොහෙද මං අහන්නේ ඇයි මේ මිනිස්සු අර ඉස්පිටිතාලෙට නොයා මෙහාට එන්නේ ඈ ඊගෙන කතා කරන්ට නෙවෙයිනේ මාවත් ඇදගෙන ওই පත්‍ර කැලලකුත් කීලි ගන්නාගෙන අද මෙහාට ආවේ පතර කෑල්ලේ තියෙන මේ පැලැස්සේ ගෙදරක ඇති කරන බලු ගෙඩියෙක් මිනිහෙක්ව හපා කාලා ඒ මිනිහට අර වතුරට බය ලෙඩේ හැදුනයි කියලා. ආ ඒක එහෙමනම් ආන් අර කූඩුවට රිංගවපු බලු ගෙඩියක්. ආ මගේ කකුල් දෙකම දෙසරයකට කෑව හපා කෑව හපා කෑව. ගොඩක් පෙරක දෝරුවා මට කීවේ නඩුවක් දැම්මොත් වෙදරාළගේ බූදලේම මගේ යටට ගන්න පුළුවන් කියලා. ආ ඒවා ඕනේ නෑ දැන්. නමුත් ඒ කාරණාව උඩ මට ඕනෑ මගේ දූ අර දිගා මඩුල්ලේ මහ කෞරාල ගොයියගේ මුණුපුරා සුන්දරසේනට බිසෝව මුණගස්සලා ඒ දෙන්නට ඩිංගක් සතුටු සාමීචියේ ඊන්ට ඉඳ දීලා ඊට පස්සේ අම්මෝ පොල්ලෝ දේවටම ඔහෙට තේරෙන්නේ නැද්ද විවාහයකට අඹුසැමි කියන දෙන්නගේම ආදරයක් කැමැත්තක් නැතුව බලෙන් බඳලා දුන්නොත් මොකද වෙන්නේ කියලා ඈ මොකද වෙන්නේ කියනකො බලන්න <laughs> මොකද වෙන්නේ මොකද වෙන්නේ මේ මේ අපි දෙන්න තාමත් ඉන්නේ මොකෝ ලොකු මායෙක්කාවේ කැමැත්තෙන්ද ඈ මං ලොකුව ඇදගෙන මුවන් පැලසට ගినాවේ ආදරේ හින්දාද නෑ මගේ අප්පච්චි රැවැට්ටුවා ලොකුගේ අප්පච්චි මට ලොකු දෑවැද්දක් දෙනවයි කියලා. ඒ ලනුව ගිලපු මගේ අප්පච්චි මාව තල්ලු කෙරුවා ලොකුව පෙළවහට ගත්තේ නැත්තම් අප්පච්චිගේ දේපොළ මට දෙන්නේ නැහැ කියලා. ඔන්න. අන්න ඒ වාගේ අපට පුළුවන් විසෝත බල කරලා කියන්න කියලා. මේ වෙද මාමා ඉස්සරහට දාන්න. තේරුණාද ලොකුට? ඇයි ඇයි ඇයි වෙද මාමව ඉස්සරහට දාලා කියවන්නේ? සමුන්ට බැරි දෙයක කරන්න. ඈ? බිසෝ හැංගෙනවා මන් දැක්කහම එක්කෝ ඒ දුම්බරයා බිසෝට දීලා තියෙන ඒ මහ භයානික ඉනාබේත් හින්දා මේ පියතුමා කියන මට බයේ හැංගෙනවා. ඉතින් ගුඩ පෙරක දෝරු බස්තියන් කීවේ කොහොම හරි මේ වෙදරාළව සුන්දරසේන මනමාලයාට කැමති කරවාගෙන නාමෙලාට දොර වහලා එලවා දාන්න කියලයි. ආ. ඇයි ඇයි ඇයි ඇයි ඇයි ලොකු හිමි ඇයි උම් ඇයි කඳුළු පිහින්න ඈ නෑ මොකුත් නෑ දෙයන් ගෙදර අනිකෝ දෙයක් මට ඉවසන්න පුළුවන් නමුත් ලොකුගේ ඇස්වල කඳුළු පිරෙනවා දකින්ට මට බෑ. හ්ම් හරි හරි. එහෙමනම් ලොකු අපි දැන් යමු ගෙදර. මේ ගමන අපි පස්සේ ඇවි කතා බහ කරමුකෝ. මං කැමති නෑ ඔයා අඬනවා දකින්න. හ්ම්. එහෙනම් දැන් අපි යමු ගෙදර. ඔව් ඔව් යමු යමු. හ්ම්. එහෙනම් හරි. මේ වර වර මෙහෙද වයිද වර ජක් 嗯，羊啊羊啊羊啊羊啊，嗯，炸屁股，嗯。 බලන්න කවුද හෝම් ගහන්නේ කියලා. විගහට බලන්න, විගහට බලන්න. ඇයි දෙයියනේ මට කියන්නේ? බැරිද එළියට ගිහින් බලන්න? මම මේ කුසිය හැලිවලන් හොදනවා. ඇයි අපේ වැඩකාරී තුමන අස්කොල්ල ගමට යවන්න කිව්වනේ? මුදියාගේ අර නැට්ටුකාර හඳපානි මෙහාට එවන්න. දැන් මට සුමනක් නැහැ, හඳපානිත් නැහැ. ලොකෝගේ කම්බීරි වෙලා අද අර හෝම් ගහනවා ඇහෙන්නේ නැත්තේ ඈ ඒ එක්කෝ රාජකාරියක් කරගන්න ආපු වැසියෙක්. නැත්තම් මහ එජන්ත උන්වහන්සේගේ ඩ්‍රයිවර් වුන් නැහැ. ඒත් නැත්තම් අපේ දූ බිසෝව පෙළවහට ගන්න එන බෑනන්ඩියා සුන්දරසේන. ලොකෝ ඒ බෑනන්ඩියා ගන්ටකෝ ගේ ඇතුළට බෑනන්ඩියයි කිව්වා. ඔව්. එහෙමනම් මම මේ හැලිවලන් සේරම හොදලා අනිත් වැඩත් ඉවර වෙනකල් මට බෑ මේ දැලි ගාගෙන එළියට ගිහින් ඔහෙගේ බෑනන්ඩියට මූණ දෙන්න. මේ ලොකෝ ගිහින් බලන්න කොටින්ගත් නැද්ද ඔය පැත්තේ වැඩකාරියක්? සුමනා හැබැයිම ගියාද මීමුරේට? සුමනා වහාම අස්කලන්ට කීවා නේද? මතක නැද්ද? ඇයි දැන් සුමනාව හොයන්නේ? ඒ වගේ හොඳ කෙල්ලෙක් ආයෙත් නැහැ. ආ එහෙමනම් කවුරු හරි අරලා අර මුදියා කියපු හඳ පාරි වහාම ගෙන්න ගන්නට හඳපානි සුමනට වඩා හොඳයි. ආව. හඳපානි වහාම මේ ගෙදරට ගෙන්න ගන්නද? සුමනාව මීමුරේට අරින්ට කිව්වේ. අනේ අනේ මොකටද මං කියන්නේ? කීයට ගියත් මම නෙවෙයි හොංගාන මිනිහාව ඇතුළට ගන්න. ඕන්න. හරි හරි. ඕ මං දැන් රවුල කපලා ආවරයි. ලොකෝ ටිකක් බලන්ට ඒ අපේ බෑනන්ඩියද කියලා ඒ බෑනන්ඩියානම් වහාම ඇතුළට එන්න කියලා බොහොම කරුණාවෙන් බෑනට කියන්ට මේ මම නානවයි කියලා. මට වෙන වැඩක් නැතුවටද? ඕවා මගේ ඔළුවට පටවන්නේ. ඔය හිතේ තියෙන තරහ මරා සේරම අහක දාලා hina වෙලා බොහොම ඉහලින් පිළිගන්ටකෝ අය අපේ ඉහළ පැලැන්තියේ බෑනන්ඩියාව මතක නේද අර අපේ නැන්දම්මලා ආ ඉස්සර බෑනලා එනකොට මුලින්ම හැසුරුනේ කොහොමද කියලා ඔයාට මතක නැද්ද ඒ කවිය ඈ <laughs> අලුත් පිටට බෑනා ගෙදර එන විට මලුත් පුදා දුව කැන්දා දෙයි ළඟට යන්න <laughs> හොමනේ ලොකුගේ මෑණියන් දැ එදා මට ලොකුව පෙන්නුවේ හැබැයි ඉතින් ඊට කාලයකට පස්සේ මං ඒ ගෙදර ගියාම කොහොමද මට සැලකුවේ? කලොත් ගොහින් බෑනා නැවත එන විට බලුත් නොවටිලු බෑනා නැන්දාට <laughs> ආන්න ඒ හින්දා දැන් අර ආපු අපේ නෑමුල් සුන්දරසේන මනමාලයාව බොම ඉයලින් පිළිගන්ට මං එන කල්. විලිලැජ්ජ නැතුව නෑමුල් මනමාලයා කියවනේ ওই තක්කඩියට. ආහාරය අර දිගාමඩුලේ අහිංසක කෙල්ලෙකුට ඒ වගේම මේ ඉස්කෝලේ ගුරුවරියෙකුට චි චි ලොකෝ ලොකෝ මතක් වෙනකොටත් ලොකෝ ම් තාමත් ඔය කුසියේද ඉන්නේ බොම කැතයි ලොකෝ බොම කැතයි එහෙම වගක් මට මතක් වුණා නම් ඒ සුමනාවතීට අද මෙහෙ ඉන්න කියලා හෙට යන්න කියන්න තිබුණානේ. මේ මනමාලියත් එන්නේ මහා වේලාවකමයි. ඈ ඔයා කොහෙද ඉන්නේ? මං හිතන්නේ බෑනන්ඩියා එක්ක එළියේ ඉඳගෙන කතා කරනවා ඇති. <laughs> ඒක බොහොම හොඳයි. ඔය නැන්දම්මලා කියන බබලත්තු ඒ කාලේ ඉඳලම දූලා බැඳගන්ට ගෙදරට එන අලුත් මනමාලීන්ට බොහොම කරුණාවෙන් කතා බහ කරවයි හිතනම්ම ගන්නේ. මටත් ඒ වැඩේ කෙරුවානේ ලොකුගේ අම්මා. කවුරු නමුත් අර කවිය කියාපු පඬිතුයාගේ කටේ මසුරන් දාන්න වටිනවා. ම්ම් අලුත් පිටට බෑනා ගෙදර එන විට මලුත් පුදා දුව කැන්දා දෙයි ළඟට බලුත් නොවටිලු බෑනා නැන්දාට <laughs> ඔය අන්තිම පදේ මට හිතයි වෙනස් කරලා කියන්න මේ මෙහෙම කලුත් ගොහින් බෑනා නිතර එනකොට බලුත් නොවටිලු නැන්දා බෑනාට ලෝකිත ඇහුනොත් මං ඉවරයි මගේ ඒ නැන්දම් මම බලු වටින්නේ නෑ කිව්වා කියලා ඈ බෑනන්ටි යනවද කාර් එක සැරදාගෙන ආ ඕනේ නං යනවයි ඇහෙන්නේ ආ දැන් මං ගිහින් ලොකුගෙන් අහලා බලනවා බෑනන්ඩිට හොඳින් කතා බහ කෙරුවද කියලා. මේ මේ ලොකෝ ලොකෝ කොහෙද ඉන්නේ? මම මේ තාමත් හැලිවලන් හොදනවා. ඇයි? ඇයි කියන්නේ? කොයි අපේ බෑනන්ඩියා? කොයි කාර් එක? කො කාර් එක? මන් දන්නේ කොහොමද? මම මේ කුසියට වෙලා සුවන කරපු වැඩ කරනවා උදේ ඉඳලා. ඇයි ඉතින් සුමන වහාම අත්කරන්ට කියවන්නේ? තමුන් කෑ ගහලා කියපු කතා සුමන ගමේ මිනිසුන්ට කියනවා කියලා. සුමන නෙවෙයි ඔය කට ඇරලා බෙරියන් දෙනේම මේ පාරේ යන්නේ නේ ඔක්කොමලා දන්නවා. බෝලන් ලොක්කියේ මං කිව්වා නේද? එහෙම කීවා. බොරු කියන්ට කාරි නෑ. මම මේ බැලි ගාගෙන අර උයනගේ දොරවාගෙන සුමන කරපු වැඩ කරන්ට පටන් ගත්තා මිස. සැකර දෙයෝ සාක්කි බෝලන් ලොක්කියේ ඒ මනමාලගේ අත්තා කියන මහ කෞරාලගේ අපච්චි ටිකිරි කෞරාල ගිය සුමානේ වෙදරාල මුණ ගැහිලා බිසෝගේ ලෙඩ සේරම දැන් හොඳයි කියලා දැනගත්තාම ඇහැව්වලු එහෙමනම් දැන් බිසෝ කෙල්ල සුන්දරසේනට පෙළවහට ගන්නට අවසරද කියලා විදරාල කෞරාලට කීවලු ඒ දෙන්න කැමතිනම් ඇයි බැරි කියලා ඒ හින්දා නේද අද ඒ මනමාලයා මෙහාට ආවේ ඈ මෙහාට කියන්නේ කොහටද ඇයි ලොකියේ මෙච්චර වෙලා මම කෑ ගහලා කියාපු ඒවා ඇහුනේ නැද්ද නෑ මට නම් ඇහුන්නේ ඔය ඉතින් මේ ඔය අලුත් නාන කාමරයක් හදාගෙන බෑනන්ඩිට tamunne පෝසත්කම පෙන්නන්ට යනකොට ඔහොම දේවල් වෙනවා කොයි දෙයයන්ට කියන්ට දෙතින් මේක ඈ මම මේ නාලා කියලා මගේ මුලා දෑණි ඇඳුම් ඇඳගෙන ඒ මනමාලයා එක්ක දිගා මඩුල්ලේ මහ කෞරාල ගොයියා මුණ ගැහිලා බිසෝගේ සුන්දරසේන බෑනන්ඩියාගේ පෙළවහට දින නියම කර ගන්නට නේද මං බලන් හිටියේ ඒ සේරම දැන් ආයේ ගහලා ගියා නේද ලොකිගේ උඩර වෙච්චිය හින්දා. අනේ මම මොකටද කියන්නේ? මොකටද කියන්නේ? ආ මේන් අපේ වෙදමාමයන වයවිදගෙන? ආ අන්න ඒක හොඳයි ඒක හොඳයි. මේ මේ වෙද මාමා ගිය හඳුදාර කෞරාල මාමට පොරොන්දු වුණා නේද බිසෝව සුන්දරසේන්ට බැඳගන්න උදව් කරනවයි කියලා. ආ නෑ කියන්න එපා. ඔව් ඒ කෞරාලගේ කන් දෙකම බීලි. ඈ හ්ම් බීලි. මං මේ මිනිහයාට වෙච්ච පොරොන්දුවක් නෑ ආරච්චිලා. මුදලිනායක සෝමරත්න රචනා කරන මුවන් පැලැස්සේ අද රඟපෑවෝ උලපනී ගුණසේකර, රම්‍යා වනිගසේකර සමග විජේරත්න වරකාගොඩ. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාලා.